කාලයේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ සංයුත්ත නිකායේ දේවතා සංයුත්තයේ නල වර්ගයේ අතරවෙනි සූත්‍රය අච්ඡන්ති සූත්‍රය කියලා තමයි භාග්‍යතුන් වහන්සේ මේක සඳහන් කරන්නේ මේ සූත්‍රය සාකච්ඡා කිරීමට ප්‍රධාන හේතුව වුණේ තථාගතයන් වහන්සේ ජේතවනාරාමේ වැඩ වාසය කරන කාලය තුලදී එක්තරා අවස්ථාවක దేవතාවෙක් ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේගෙන් নানা ප්‍රකාර ප්‍රශ්න විමසනවා. ඒ සෑම අවස්ථාවකම ඒ దేవතාවා දෙන උත්තරසා ඒ దేవතාව විසින් ප්‍රකාශයටපත් කරන සමහර කාරණා තමයි මේ దేవතා සංයුත්තේ සඳහන් වෙන්නේ. එහෙනම් මෙතනදී దేవතාවා සඳහන් කරන කාල කාරණාව තමයි කාලය ගෙවි යයි රාත්‍රී මිනිසා මරණයට ලං කරයි වයස් කාණ්ඩ ක්‍රමයෙන් පුරුෂයා අත්තර දමයි මේ තුම්බිය මරණයලා දන්නවුන් සැප ලැබෙන පින් කළ යුතුයි කාලය ගෙවි යයි රාත්‍රී පුද්ගලයා මරණයට ලං කරයි වයස්කාණ්ඩ ක්‍රමයෙන් පුරුෂයා අත්තර දමයි මේ තුම්බිය මරණේලා දක්නා නිවන් පාත නොනති තනත්තන් ලෝකාමිසේ දුරුකල යුතුය නිවන පතනහය තමන් විසින් ලෝකාමිසය දුරු කළ යුතුයි මේක තුන් ආකාර බියක් කියලා ඒ దేవතාවා සැල කරනවා තථාගතයන් වහන්සේ විසින් අනුමත කළා වූ ධර්මයක් එහෙනම් මේ ධර්මය අපගේ ජීවිතයත් එක්ක සම්බන්ධ වෙන්නේ කොහොමද මේ ධර්මකාරය කාරණාව භාග්‍යතුන් වහන්සේ අනුමත කළසේක් නම් මේක ඒකාන්ත වශයෙන්ම නිවනට හදාළ දෙයක් වෙන්න ඕනේ බලන්න මේකේ ලස්සන පණිවිඩයක් තියෙනවා කාලය ගෙවි යයි රාත්‍රිය මිනිසා මරණයට ලං කරයි කාලය කියලා කියන්නේ කර්මයට කාලයක් නැතුව කර්මයකට එන්න පුළුවන් කමක් නැහැ කාලය විසින් මේ ප්‍රශ්නේ විසඳයි කාලයට ඉඩ දීලා නිකන් ඉන්න කියලා අපි ගොඩාක් තැන්වලදී ආලා තියෙනවා එහෙනම් මේ කාලය කියන්නේ කර්මය රාත්‍රිය මිනිසා මරණයට ලං කරයි. මේ රාත්‍රිය කියලා කියන්නේ මොනවද? තමන්ගේ ජීවිතයේ තියෙන අඳුරු ස්වභාවය. එහෙනම් අද මේ පැත්තට මේ ලෝකයේ මේ පැත්තට අපි කියනවා දවල් කියලා. මේ ලෝකයේ තුල අනිත් පැත්තේ විරුද්ධ පැත්තේ ඉන්න කට්ටිය කියනවා රාත්‍රිය කියලා. ඇයි මේ සූර්යාලෝකය අපට ලැබෙනකොට අපට පිටිපස්සෙන් ඉන්න රටවල් වලට ලැබෙන්නේ නැහැ? ඒගොල්ලන්ට ලැබෙනකොට අපට ලැබෙන්නේ නැහැ. එහෙනම් මේ රාත්‍රිය කියලා කියන්නේ මේ මෞබ්‍රායවන සූර්යා මුල් කරගෙන මේ ලෝකෙට ඇතිවෙන හඳුර නෙමෙයි මේ බඹයක් විතර උස තියෙන මේ කයේ තියෙන කෙලෙස් ස්වභාවය අඳුරු ස්වභාවය අපි මේ සෑම අවස්ථාවක් තුළම අපි කෙලෙස් ධර්මයන් තුලින් මේ ලෝකය හඳුරු කරනවා. අපි මේ අසකන දිව නාසය පිනවන්ට ගිහිල්ලා මේ කාමයන් වලට තියෙන ආසාව කැමැත්ත නිසා මේ ලෝකය අඳුරු කර ගන්නවා. මේ රාත්‍රිය කියන මේ අන්ධකාරය අපි තුල ඇති කර ගන්නවා. ඒ අන්ධකාරය මරණයට ලං කරනවා. එහෙනම් මරණය කියලා කියන්නේ භවගාමී ජීවිතයේ පැවැත්ම. එහෙනම් මේ කෙලෙස් තමයි මේ පැවැත්මට හේතුව. කාලය කියන ධර්මය එහෙම නැත්නම් කර්මය මේ සංසාරේ පවතිනවා. ඒ කාලය කියන ඒ ධර්මතාවය තුළ මේ මිනිස්සු අසත්පුරුෂ වැඩ කරලා දුස්සීල විසින් ඇසිරිලා নানা ප්‍රකාර විදියට මේ කය තුලින් කෙලෙස් ධර්මයන් නිර්මාණය කරලා මේ බඹයක් විතර උස තියෙන මේ ලෝකය හඳුරු කර ගන්නවා. ඒ අඳුරුභාවය මේ මිනිස්යා මරණයට ලං කරනවා. මරණය කියන්නේ එක්තරා වේදනාවක්. මරණය කියන්නේ භවගාමි ජීවිතයක්. භවගාමි ජීවිතය විතරක් නෙමෙයි මරණය කියන්නේ සසරේ පැවැත්ම පරිණිරවාණය පිළිබඳව දේශනා කරනවා නම් අපි කියනවා මේක නිවම නිවන් නිර්වාණය කියලා නිවීම කියලා. නමුත් దేవතාවා නිවීම ගැන කතා කරන්නේ පිරිණිවීමක් ගැන කතා කරන්නේ එයා කතා කරන්නේ මරණයක් ගැන. මැරෙන හැමෝම නැවත ඉපදෙනවා. පිරිණිවෙන අය නැවත ඉපදෙන්නේ එහෙනම් దేవතාවා කියන්නේ මේ බඹයක් විතර උස තියෙන මේ කයේ මේ අඳුරට වැඩ කෙරුවොත් අඳුරේ හිටියොත් කෙලස් මේක තුල ගොඩාක් ඒක රාශි කරගත්තොත් මේ කය අඳුරු වෙනවා අන්න එයා නැවත නැවත ඉපදෙනවා හේතුව එයා නැවත නැවත මරණයට ලං වෙන නිසා එහෙනම් దేవතාවා ගොඩාක් දක්ෂ කෙනෙක් එයා කියනවා රාත්‍රිය මරණයට ලං කරයි භාග්‍යතුන් වහන්සේ සාදුකාර දුන්නේ මේ රාත්‍රියේ මරණයට ලං වෙන නිසා නෙමෙයි. තථාගතයන් වහන්සේ අවබෝධ කළා මේක තුල අපට පේන්නේ නැති ධර්මයක් තියෙනවා. ඒක තමයි දවාල මරණයෙන් නිදහස් කරන බව. රාත්‍රියේ මරණයට ලං වෙනවා නම් පටිසෝතගාමීගේ අනිත් පැත්ත මොකද්ද? දවාල මරණයෙන් නිදහස් කරයි. ඒ කියන්නේ පරිණිරවාණය. බලන්න කොච්චර සුන්දර පණිවිඩයක් ඒ దేవතාවාගේ කටේ තිබුණද කියලා. එහෙනම් අද සාමාන්‍ය වර්තමාන ජීවිතය අරන් බලනකොට මේ සෑම කෙනෙක්ම හඳුර අභිභවාගෙන යන්න හදනවා. අඳුර රජකරන්න හදනවා. අඳුරේ අයිතිකාරය වෙන්න හදනවා. එහෙනම් මේ කෙලෙස් සදාගෙන මේ බඹයක් විතර උස තියෙන මේ කය තුල කෙලෙස් වලින් වින්දනය කරගෙන නැවත නැවත ඉපදෙන්න හේතු හදනවා. නැවත නැවත ඉපදෙන්න හේතු හදන්නේ ඒගොල්ලෝ හදන්නේ නැවත නැවත මැරෙන්න හේතු. ඉපදෙන එක නෙමෙයි ප්‍රශ්නේ, මරණයයි ප්‍රශ්නේ. එහෙනම් ඒගොල්ලෝ හිතනවා මම භවයට වැඩ කරනවා. නෑ, එයා දුකට වැඩ කරනවා. නැවත නැවත ඉපදෙන්න වැඩ කරනවා නෑ නැවත නැවත මැරෙන්න වැඩ කරනවා එහෙනම් මේ దేవතාවා දැනගෙන හිටියා මේ රාත්‍රිය විතරයි මරණයට ලං කරන්නේ. මේ රාත්‍රිය තුලින් විතරයි මිනිස්සු මරණයට ලං වෙන්නේ. එහෙනම් අපි කෙලස් කියන මේ මාර සේනාවන් එක්ක ගනුදෙනු කළාම මේ පංචකාමයන් එක්ක අපි කටයුතු කළාම අපගේ අසකන දිව නාසය සමසිත කෙලෙස් වලින් පිරුණාම මේ කය හඳුරු වෙනවා ඒ නිසා එයා මරණයට ලං වෙනවා කෙලස් කියන අන්ධකාරය මේ භවයේ නැවත නැවත උත්පත්ති යදනවා. සසරේ දුක විඳින්න යට සිද්ධ වෙනවා. එනම් దేవතාවා පටිසෝතගාමි චින්තනයක් මෙතන ඉදිරිපත් කළා. ඒක නොපෙනෙන ධර්මයක්. රාත්‍රිය මරණයට ලං කරයි, දවාල මරණයෙන් නිදහස් කරයි. ගොඩාක් ශ්‍රේෂ්ඨ ධර්මතාවයක් අපි ඒක බලන්න ඕනේ නුවණින්. එහෙනම් මරණයෙන් නිදහස් වෙන්න නම් දවාල පරිණිරවාණයට ලං කරයි කියන ධර්මතාවය අපි තුළ ඇති වෙන්න නම් ආලෝකය කියන සත්පුරුෂ ක්‍රියාවේ අපි යෙදෙන්න ඕනේ. ආලෝකය කියන ධර්මතාවය තුළ අපි ජීවත් වෙන්න ඕනේ. ආලෝකය කියන නිවන් මාර්ගය අපි ගමන් කරන්න ඕනේ. එහෙනම් దేవතාවා දන්නවා ඉපදෙන්න යන ක්‍රමවේදයත් සසරෙන් එතර වෙන්න යන ක්‍රමවේදයත් එහෙනම් దేవතාවා දක්ෂ ලෙසම ඉදිරිපත් කරනවා භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ කාලය ගෙවි යනවා තථාගතයන් වහන්සේ මේ රාත්‍රියේ මිනිසයා මරණයට ලං කරනවා වයස් කාණ්ඩ පුරුෂයා අත්තර දමනවා මොකද්ද මේ වයස් කියලා කියන්නේ ආයුෂය මොකද්ද මේ වයස කියලා කියන්නේ ඒ මොහොත තුළ පවතින කාලය මොකද්ද මේ වයස කියලා කියන්නේ? ඒ පවතිනා වූ කර්මයේ ධාරිතාව. එහෙනම් මේ වයස කියන මේ වචනයට ගොඩාක් නිර්වචන තියෙනවා. එහෙනම් මේ වයස ක්‍රමක්‍රමයෙන් පුරුෂයා අත්හරිනවා. එහෙනම් මේ වයස කියලා කියන්නේ අපි මේ ලෝකේ සෑම අවස්ථාවක් තුළම කර්මයට මුහුණ දෙනකොට අපි කියන මේ වයසක් යනවා 2015 අපට කර්මයක් වුණා ඒ 2015 කියන වයස අපි අත්හැරියා. ඇයි අත්හැරියේ? 2016 අපට ලැබෙන්න තියෙන නිසා. 2016 කියන වයස අපි අත්හැරියා. ඇයි? 2017 කියන වයස අපට ලැබෙන්න තියෙන නිසා. එහෙනම් මේ සසරේ යන ක්‍රමවේදය ගැන මේ කියන්නේ වයසක් නෙමෙයි වසරෙන් වසර මේ භවයේ යනවා එහෙනම් මේ වයස ක්‍රමක්‍රමයෙන් පුරුෂයා අත්හැරි එහෙනම් වයසක් නැති කෙනා පුරුෂයා අත්තරිනවද නැහැ? පුරුෂයා අත්තරින්න පුළුවන් කමක් නැහැ. එහෙනම් මේ පරිණිරවාණය තමයි මේ වයස කියන්නේ. මේ වයස අත්තරිනවයි කියලා කියන්නේ. එහෙනම් අපගේ ජීවිතයේ අඩුපාඩු ටික අපිට හදාගන්න පුළුවන් නම් අපිට ලෝකෝත්තරව ජීවත් වෙන්න පුළුවන් නම් අන්න බලන්න වයස එයාව අත්තරින්නේ නැහැ. හේතුව එයාට වයසක් යන්නේ නැහැ. රාතේකට වයසක් තියනවද කියලා බැලුවා වයසක් නැහැ. උන්වහන්සේට භවයක් තියෙනවද? උන්වහන්සේට පැවැත්මක් තියෙනවද? නෑ පැවැත්මක් තිබුණොත් තමයි වයසක් තියෙන්නේ. එහෙනම් පැවැත්මට යන කට්ටිය කියන මට වයස මෙච්චරයි. රාතෙක් මේ ලෝකේ නෑ. සංගණනෙට ඇතුල් වෙලා නෑ. එහෙනම් රාතේ කවදාවත් වයස් ගණන් කරන්නේ නෑ. වයසෙන් නිදහස් වෙලා එහෙනම් මේ වයස පුරුෂයා අත්තරී කියලා කියන්නේ මේ භවගාමි ජීවිතය තුළ ඉන්න කට්ටියට පැවැත්මක් තියෙනවා ඒ පැවැත්ම ගැන තමයි මේ දේශනා කරන්නේ. මේ තුම්බිය මරණයලා දකින්න උන් සැප ලැබෙන පින් කළ යුතුයි. මේ තුම්බිය මොකද්ද? මේ කාලය, මේ රාත්‍රිය, මේ මරණය, මේ වයස මිනිස්සු හත්තරින මේ ධර්මතාවය මේ තුම්බිය දකින්න කෙනා මේ ලෝකයේ සැප ලැබෙන පින් කළ යුතුයි. මොකද්ද මේ සැප ලැබෙන පින්? මේ දුකෙන් නිදහස් වෙන්න කටයුතු කරන්න ඕනේ. මේ දුකෙන් නිදහස් වෙන්න අවශ්‍ය ඒ කාරණාවල නිරත වෙන්න ඕනේ. එහෙනම් අපේ ජීවිතවල අපි මේ කරලා තියෙන කාරණා අනුව බලනකොට අපට නිදහස් වෙන්න ඕන තරම් අපට අවශ්‍යතාවය තියෙනවා. ඒත් අපි කැමති ඇයි මේ දුකට කැමති? එහෙනම් අපගේ පුද්ගලික චරිතය අරගෙන මේ దేవතාවාගේ මේ කියන ඒ ධර්මයට අනුව බලනකොට අපි විඳපු දුක් කොච්චරද අපි මෝන දීලා තියෙන කරදර කම්කටොළු කොච්චරද අපට මේ භවයේ මේ වයස වෙනකොට ඇති වෙලා තියෙන ප්‍රශ්න කොච්චරද නමුත් තාම අපට මේ සසරෙන් එතර වෙන්න අවශ්‍යතාවයක් ඇති වුණේ තාම අපට මේ භවගාමි ජීවිතයෙන් එතර වෙන්න කිසිම උවමනාවක් ඇති වුණේ එහෙනම් එකින් එකට කල්පනා කරලා බලනකොට අන්න දේවතාවා කියනවා මේ බය තියෙනවා නම් පින් කැමැති වැඩ කරන්න ඕනේ එයා ලෝකාමිසයෙන් නිදාස් වෙන්න ඕනේ, වෙන් වෙන්න ඕනේ. මොකද්ද මේ ආමිෂය කියලා කියන්නේ? පැවැත්ම පැවැත්මට අදාළ කටයුතු වලින් එයා නිදාස් වෙන්න ඕනේ. පැවැත්මට තියෙන දේවල් වලින් එයා ක්‍රමක්‍රමයෙන් බැහැර වෙන්න ඕනේ, ප්‍රතිපත්තියටපත් වෙන්න ඕනේ. එහෙනම් අපගේ ජීවිතය තුළ අපි සෑම මොහොතක්ම ආමිෂයක් පවත්නවා. ආමිෂ පූජාවක් තමයි මේ බඹයක් විතර උස තියෙන කය තුළ පවතින්නේ. එහෙනම් මේ దేవතාවා ඉල්ලීමක් කරනවා. එහෙනම් නිවන් දක්ිනා පාත නුවණැත්තම් නිවන් දකින්න කැමති නුවණත් පින්වත් මොනවද කරන්න ඕනේ? ලෝකාමිෂය දුරු කරන්න ඕනේ. ලෝකාමිෂය දුරු කරනවායි කියලා කියන්නේ එයා මේ ලෝකයේ නිවනට අදාළ කාර්යයන් විතරක් යොමු වෙන්න ඕනේ. නිවන් මාර්ගයේ අදාළ කටයුතු වල නිරත වෙන්න ඕනේ. එහෙම වෙන්න පුළුවන් නම් අපට කියන්න පුළුවන් ලෝකාමිසයෙන් වෙන් වුණයි කියලා. ආමිසය කියලා කියන්නේ පැවැත්මට යන ක්‍රමවේදය. පැවැත්මට තථාගතයන් වහන්සේ කැමති නැහැ. ඒ නිසා ආමිසය කරන්න එපා කියලා භාග්‍යතුන් වහන්සේ අවවාදන් ශාසනා දීලා තියෙනවා. ප්‍රතිපත්තිමය පූජා වලට තථාගතයන් වහන්සේලා කැමති. එහෙනම් අද ඉඳලා අපි මේ නිවන් මාර්ගයේ යන්න නම් මේ තුම්බිය අපට ප්‍රශ්නයක් නම් මේ තුම්බියෙන් අපි නිදහස් වෙන්න ඕනේ නම් අපි විසින් කළ යුතු කාරණාවක් තමයි මේ සංසාර විමුක්තියටපත් වෙන පිණිස ප්‍රතිපත්තිමය පූජාවේ නිරත වීම ප්‍රතිපත්තිය තුළ ගමන් කිරීම අපි ලබාපු මිනිසත් භවය තුළ මේ සියලෝම తප්පරය ගානේ අපේ විමුක්තිය පිණිස වැඩ කිරීම එහෙනම් අපගේ ජීවිත තුළ අපි নানা ප්‍රකාර කටයුතු කරන්නට ඇති දුක පිණිස අද ඉඳලා අපි නිදුක පිණිස වැඩ කරමු නිවන පිණිස වැඩ කරමු විමුක්තිය පිණිස වැඩ කරමු මේ තුම්බිය අපි දන්නවා මේ තුම්බියෙන් අපි නිදහස් වෙන්න ඕනේ එහෙනම් අද ඉඳලා මේ මොහොතේ ඉඳලා අපි තථාගතයන් වහන්සේට අපි පොරොන්දුවක් වෙනවා භාග්‍යතුන් වහන්සේ මේ තුම්බිය අපි දැක්කා ලෝකාමිසයෙන් වෙන් වෙන්න අපි තීරණය කළා. අද ඉඳලා මේ රාත්‍රියේ ගැවෙසෙන්නේ මේ හඳුරට කැමති වෙන්නේ අඳුරට අදාළ කිසිම දෙයක් අපි අල්ලගන්නේ අඳුර අද ඉඳලා නැති කරනවා. අඳුරේ ඉඳලා හද ඉඳලා අපි පිටත් වෙනවා ආලෝකයට. ආලෝකය කියලා කියන්නේ සත්පුරුෂ ක්‍රියාවල් ලෝකෝත්තර කටයුතු නිවන් මාර්ගයට අදාළ දේවල් එහෙනම් හදින්දලා අපගේ ජීවිතය අපි ආලෝක කරමු අපගේ බඹයක් විතර උස තියෙන මේ කය සූර්යාමෙන් ආලෝකමත් කරමු ධර්මාලෝකය අපි තුලින් අපි ඇති කරමු ධර්මාලෝකය කරනකොටගෙන මේ බඹයක් විතර උස තියෙන මේ කය අඳුරෙන් නිදාස් කරගමු මුදවා ගමු එහෙනම් අද අපට විශාල වගකීමක් තියෙනවා මේ සූත්‍රය අපගේ ජීවිතයට විශාල අභියෝගයක් කළා. පුළුවන් නම් මේ ආලෝකයටපත් වෙන්න දක්ෂයෙක් නම් මේ අඳුරෙන් වෙන් වෙන්න අති දක්ෂයෙක් නම් මේ අඳුර දුරු කරලා පෙන්වන්න කියලා. එහෙනම් අපි තථාගතයන් වහන්සේගේ සරණ යන ශ්‍රාවක කණ්ඩායමක් වශයෙන් අපි මේ අභියෝගය බාර ගන්නවා. අද ඉඳලා මම ආලෝකයටපත් වෙනවා. මේ අඳුර දුරු කරලා මම පෙන්නනවා. සත්පුරුෂ ක්‍රියාවල මම යෙදෙනවා. සත්පුරුෂ මාර්ගයේ මං යනවායි කියලා. එහෙනම් මේ මොහොතේ ඉඳලා අපි සියලුම දෙනා තීරණය කරමු. අපගේ ජීවිතවල අපි අදිස්ථාන පාරමිතාව කරගමු. අද ඉඳලා මම අඳුරෙන් වෙන් වෙනවා. අඳුරට අදාළ කිසිම දෙයක් කරන්නේ අඳුර නිසා මරණයක් ඇති වෙනවා. ආලෝකය නිසා පරිණිරවාණය ඇති වෙනවා. එහෙනම් මම පිරිණිවෙන්න කටයුතු කරනවා. මැරෙන්න කටයුතු කරන්නේ. එහෙනම් මේ දේවතා සංයුත්තේ අච්ඡන්ති සූත්‍රය කියන්නේ අපගේ ජීවිතයට ලැබිච්ච උතුම් අවවාදයක් අනුශාසනාවක්. ඒ దేవතාවා මේ කියන්නේ එයාගේ අත්දැකීමෙන් අවබෝධ කරගත්ත ප්‍රත්‍යක්ෂ කරගත්තා වූ ධර්මයක්. එහෙනම් ඒ దేవතාවාට පින් සිද්ධ වෙන්න තථාගතයන් වහන්සේ මේ කාරණාව අනුමත කළේ අපට මේක යාපතක් නිසා සද්ධර්මයක් නිසා එහෙනම් අද ඉඳලා ආලෝකයේ කියන මාවතේ ගමන් කරමු අඳුරෙන් බැහැර වෙමු අඳුර ක්‍රමක්‍රමයෙන් අඳුරෙන් අපි නිවත් වෙමු. අඳුර දුරු කරමු. අපේ චරිතය ආලෝකමත් වේවා. අපේ සිතවිල්ල ආලෝකමත් වේවා. අපේ ක්‍රියාව ආලෝකමත් වේවා. එහෙනම් සිතකය වචනය අද ඉඳලා ආලෝකමත් කරන කමඨාන අපි වඩමු. සෑම මොහොතක් තුළම ආලෝකයට සම්බන්ධ ගුණධර්ම වඩමු. සත්පුරුෂ ක්‍රියාවල යෙදෙමු. එනම් මේ සංයුත්ත නිකායේ දේවතා සංයුත්තේ නල වර්ගයේ අච්ඡන්ති සූත්‍රය තුලින් අපි ඉගෙන ගත්තා වූ කමඨාන අපි අවබෝධ කරගත්තා වූ ධර්මතාවය අපගේ ජීවිතයේ චරිතය බවට පත් කරමු කමඨාන බවට පත් කරමු අපි ජීවත් වෙන සෑම මොහොතක් කාණෙම මේක පුරුදු කරමු මාර්ගඵල නිවන් අවබෝධය පිණිස මේ සූත්‍ර දේශනාව හේතු වාසනාම කරගමු සියලු දෙනාම සාදුකාරයක්